අපිට පෙන්වා දෙන සූත්‍රයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍රයක් සූත්‍රය දේශනාවක්ම එක හා සමානවම මූලික වශයෙන් පෙන්වන්නේ ජීවිතේ යථා ස්වභාවය. ඒ ජීවිතේ යථා ස්වභාවය කියන එක පින්වත්නි තේරුම් නොගන්න තාක් කල්ම මේ ජීවිතේ අපිට දුක් විඳින්න ලැබෙනා වගේම සාංශාරිකව යම් ජීවිතයක් ලබනවා නම් එහිදීත් අපිට දුක් විඳින්නද සිද්ධ වෙනවා. ජීවිතේ යථාර්ථය එහෙම නැත්නම් ජීවිතේ හැබෑව යම් කිසි කෙනෙක් තෝරගන්න උත්සාහ කළොත් ඒ ජීවිතේ හැබෑව තේරෙන්න තේරෙන්න මේ ජීවිතයත් සතුටෙන් සැනසීමෙන් පවත්වන්නට පුළුවන්කම ලැබෙනා වගේම සංසාරික ජීවිතත් යහපත් බවට පත් කරගන්නට පුළුවන්. වඩාත් හොඳටම මේ ජීවිත හැබෑව තේරුම් ගත්තොත් සංසාර ප්‍රවෘත්ති එහෙම නැත්නම් සංසාර ගමන කියන එක අපි භවගාමී තත්වයටපත් නොවි මෙතනින් මේ ජීවිතේ අවසන් කරන්නටත් කෙනෙකුට අවස්ථාව ලැබෙනවා බුද්ධ දේශනාව දිහා නුවණින් බලනකොට පේනවා සෑම දේශනාවක්ම බුදුහාමුදුරුව සිද්ධ කළේ මේ ජීවිතේදීම මේ ජීවිත හැබෑව තේරුම් අරගෙන සියලුම දුක් වලින් මේ ජීවිතය තුළදීම නිදහස් වීමට උවමනා කරන මඟ පෙන්වීමක් හැටියට තමයි සෑම සූත්‍රයක්ම දේශනා කරලා තියෙන්නේ. ඒ ධර්ම දේශනාවට අමතරව සමහර තැන්වල අර ලෞකික ජීවිතය සැපවත් කරගන්න සූත්‍රත් ඒ අතර දේශනා කරලා තිබෙනවා ලෞකික ජීවිතේ සැපවත් කරගත්ත කෙනෙකුට වඩාත් හොඳට පුළුවන්කම තිබෙනවා බුදුහාමුදුරුව පෙන්නන මේ නිවන් මාර්ගය එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගය හැම අතින්ම සාක්ෂාත් කරගන්නට. ඒ නිසා පොදුවේ බුදුහාමතු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුම්කන් දීමට සුදුසුකමක් හැටියට තියෙන්නේ ඥානවන්ත පිරිසක් වෙන්න ඕනේ කියන එක. කාලීන ධර්ම දේශනාවක් හරි එහෙම නැත්නම් ජනප්‍රිය ධර්ම දේශනාවක් වාගේ දෙයක් ඕන කෙනෙකුට අහලා ඒක ප්‍රකාශ කරන දේවල් තේරුම් ගන්නට බොහොම පහසුවෙන් පුළුවන්කම තිබෙනවා. නමුත් ජීවිතේ හැබෑව ජීවිතේ යථාර්ථය පෙන්වුම් කරන දේශනාවකට අහුම්කම් දෙන්නට ඇත්ත වශයෙන්ම බුද්ධිමත් කෙනෙක් වෙන්නට ඕන. ඒ බුද්ධිය අඩු වෙනවා කියලා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් අපේ ජීවිතය ඈත් වෙනවා කියන එකයි. එනිසා බෞද්ධයන්ගේ වගකීමක් තේන්නට ඕන හැමදාමත් එකම තැන රැඳෙන්නේ නැතුව මේ ඥානය අපේ ජීවිතේ දියුණු වෙන විදිහට මේ ධර්මය පරිහරණය කරමින් බුදුහාමුදුරන්ගේ ධර්මයට පුළුවන් තරම් කිත්තු වෙන්නට අපි උත්සාහ කරන්න ඕනේ. අර එදිනා විස්තර කියන ධර්මදේශනා වලට සම්බන්ධ උණු ප්‍රමාණයෙන් අපි විශ්වාස කරන්නේ නැහැ අපිට ඕමනා කරන ඥානෙ ඒවෙන් දියුණු වෙනවා කියන එක. එතකොට මේ ලෝකාන්ත ගමන කියන මේ සූත්‍ර දේශනාවෙන් බුදුහාමුදුරෝ උගන්වන්නේ සංසාරයෙන් ඈතර වීම පිළිබඳ දේශනාවක්. මේ සූත්‍ර දේශනාවත් ස්වාමීන් වහන්සේලා ඉදිරි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ප්‍රකාශ කරනවා මහණෙනි නාහං භික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයං දත්තේයං පත්තේයන්ති වදාමි මහණෙනි මම ප්‍රකාශ කරන්නේ නැත. ලෝකය එහෙම නැත්නම් ලෝකයේ කෙලවරට ගමනින් පැමිණිය හැකියි කියලා. දැකිය හැකියි කියලා. අවබෝධ කළ හැකියි කියලා තමන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැත. ඒ වගේම නච පනහං වික්ඛවේ අප්පත්තා ලෝකස්ස අන්තං දුක්ඛාශාන්ත කිරියං වදාමේති. ඒ වගේම මහණෙනි ලෝකේ කෙලවරට යන්නේ නැතුව දුකේ අවසානයක්ද දකින්නට බැරි. මේක හරියට පිළිකාවක් වාගේ. මේ පද දෙක තුන. මොකද බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරන අපිට තේරෙන භාෂාවෙන් දේශනා කරනවා නම් මහණෙනි ගමන් කරලා මේ ලෝකේ කෙලවරක් දකින්න බැරිය. අවබෝධ කරගන්නට බැරිය. ගමනින්. ඒ වගේම ලෝකේ කෙලවරට යන්නේ නැතුව දුකේ අවසානයක්ද දකින්නට බැරිය. එතකොට මේක නිකම් ප්‍රහේලිකාවක් වගේ. මේක දේශනා කළා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කළා. අර ස්වාමින් වහන්සේලාට මේක තේරුනේ නැහැ. මේක නිකන් හරියට ප්‍රස්ථාපිරුලක් වාගේ. මේක තේරුනේ නැහැ. තේරුණ දෙන්නේ ස්වාමීන් වහන්සේලා සමන්ත තේරුම් නැති බව එකිනෙකා කතා කරමින් ඉන්නකොට ආනන්ද උත්තමයන් වහන්සේ මේ ස්ථානෙන් වැඩම කළා. ඒ ආනන්ද උත්තමයන් වහන්සේ ළඟට සියලු දෙනාගේම කැමැත්ත උඩ පැමිණිලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රකාශ කළ ස්වාමීනි අපිට බුදුහාමුදුරුව මේ වගේ ධර්මයක් දේශනා කළා. මොකද්ද? මහණෙනි ගමනින් ලෝකයේ කෙලවර දත හැකිය කියලා ඥාතේයන් දත්තේයන් දැකිය හැකිය කියලා පත්තේයන්ති පැමිණිය හැකියයි කියලා මම දේශනා කරන්නේ නැතය. ඒ වගේම මහණෙනි මේ ලෝකේ කෙලවරට යන්නේ නැතුව දුකේ අවසානය අද දකින්නට බැරි. මේ විදිහ ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ වැඩම කළාය අපිට මේක තේරුනේ නෑ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. උත්තරලා අර දලු කොටසෙන් හරය හොයන වගේ වැඩක් තමයි නුඹ වහන්සේලා මේ කරන්නේ. ඒ මොකද තථාගතයන් වහන්සේගෙන්ම දැනගන්න ඕන දෙයක් මගෙන් ඇවිල්ලා මේ ප්‍රශ්න කරන තථාගතයන් වහන්සේ මගේ ඇරලා ඉන්නේ. නැත ස්වාමීනි තථාගතයන් වහන්සේත් ඔබ වහන්සේ ගැන බොහෝ වර්ණනා කරන ඔබ වහන්සේ මහා ප්‍රඥාවන්තයි බොහොම තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් අපි දැකලා තියෙන ඔබ වහන්සේ ගැන තථාගතයන් වහන්සේ වර්ණනා කරනවා ඒ නිසා තමයි ඔබ වහන්සේගෙන් මේක අහන්නේ. එතකොට ආනන්ද උත්තමයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ගුණ මේ සූත්‍රයේ වචන කීපයකින් ප්‍රකාශ කරලා තියෙනවා. ධර්ම භූත, ධක්ම භූත ආදී වශයෙන් සඳහන් කරලා තියෙනවා. ධර්ම භූත කියලා කිව්වේ ධර්ම ස්වාමී ධර්මයමයි බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව තමයි මේ ධර්මය සොයාගත්තේ. ධර්ම ස්වාමී නිසා උන්වහන්සේ. මේ සංසාර දුකින් නිදහස් වෙන නවලෝතුරා ධර්මය සොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ ධර්ම ස්වාමී ඒ අදහසනොත් ධර්ම ස්වාමී වෙන අනිත් පැත්තෙන් පින්වත්ටි ධර්මයේ කියලා කියන්නේ අපි මේ තෙවලා බුද්ධ වචනයක විතරක් නෙවෙයි. සාමාන්‍ය පුදුජන සත්‍යය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ශරීරයෙන් දරාගෙන ඉන්නවා ලෝභ දේශ මෝහ කියන මේ අවාසනාවන්ත දේවල්. ඒ අපි දරන ඒව ධර්ම ධර්ම කියලා කියන්නේ ඒවට. ඇලීම් වශයෙන් සමහර ඒවා දරාගෙන ඉන්නවා. ගැටීම් වශයෙන් දරාගෙන ඉන්නවා. මුලා වීම වශයෙන් දරාගෙන ඉන්නවා. ඒ දරාගෙන ඉන්න ඒවා සැපක් නෙවෙයි. ඒක දුකක්. දුකක් නම් ඒ දරාගෙන ඉන්න ගැති අප අත්හරින්න ඕන. ඒක නිකන් ඒ ඇලීම් ගැටීම් කියන ධර්මයේව අත්හැරිය වගේම මේ ඉඳුරන්ට උන්වහන්සේ යටත්ව ජීවත් වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ධර්මයට හේතුන ස්වාමී බවට පත් වුණා. ඒ වගේම ධර්ම භූත උන්වහන්සේම තමයි මේ ධර්මය ලෝකයාට පෙන්නලා නවලෝකෝත්තර ධර්මයේ පෙන්නන එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ විදහා දක්වන ලෝකයට පෙන්වුවේ. ඒ වගේම උන්වහන්සේ මේ ලෝකයට ඇහැක් වගේ චක්කු භූත මේ ලෝකයට ඇහැක් වගේ මුළු ලෝකයම බුදුරජාණන් වහන්සේට පේනවා. මනුෂ්‍ය විතරක් නෙමෙයි මේ ලෝකයේ ඉන්න මේ විශ්වයේ පවතින හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාණයට පේනවා. ඒ නිසා උන්වහන්සේ ලෝකයට ඇහැක් වාගේ මේ ආදී වශයෙන් ආනන්ද උත්තමයන් වහන්සේ හුඟක් මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ගැන ಗುಣ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ಗುಣ ප්‍රකාශ කළ හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ තරම හරයට නොදන්න නිසාද වෙන්නට හිතෙන්නට ඇති ඒ නිසා බුදුහාමරන් ಗುಣ ටිකක් ආනන්ද උත්තමයන් වහන්සේ හාමුදුරන්ට ප්‍රකාශ කරන ප්‍රකාශ කළා තමයි මේ කරුණ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ අනිත් පැත්තෙන් පින්වත්නි අර පේනවා උන්වහන්සේ ගත්ත උදාහරණය මොකද්ද හරය වමනා කරන කෙනෙකුට එහෙම නැත්නම් අරටුව වමනා කරන කෙනෙකුට ගහේ මුල කොටසක් මැද කොටසක් අයින් කරලා අර ධනු කොටසින් හරය හොයන පිරිසක් වගේ. සමන් වහන්සේගේ නිහතමානීකම. බුදුහාමුදුරුවම ධර්ම භාණ්ඩාගාරික හැටියට පත් කරපු මේ සුවසූ දහසක් ධර්මස්කන්ධේ කටපාඩමින් පවත්වාගෙන ආපු ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ ආනන්ද උත්තමයන්. උන්වහන්සේගේ නිහතමානී ගුණය ඒකෙන් ප්‍රකාශ වෙනවා. මේ කාරණා සියල්ල භික්ෂුන් වහන්සේට පැහැදිලි කරලා තමන් වහන්සේට තේරෙන විදිහට මේ බුදුහාමුදුරෝ දේශනා කරපිට තෝරලා දෙන්නම් කියලා ප්‍රකාශ කළා තමයි උන්වහන්සේ මේ ධර්ම කාරණා පැහැදිලි කළා. උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකය කියන හැඟීම ලෝකය කියන දැනීම ලෝක සංඥා ලෝකය කියන හැඟීම ලෝකමානී බව යමක් නිසා ඇති වෙනවද අන්න එයට මම ලෝකයයි කියලා ප්‍රකාශ කරනවා ලෝකයයි කියලා යම් හැඟීමක් තියනවද දැනීමක් තියනවද මැනීමක් තියනවද අන්න එතෙන්ට තමන් වහන්සේ ලෝකයයි කියලා ප්‍රකාශ කරනවා එතකොට මේ ඇහැ නිසා ලෝක සංඤී ලෝකමානී ලෝකය කියලා හැඟීමක් ඇති වෙනවා මේ ඇහැ ඇසුරු කරගෙන. ඇහැ නිසා. ඒ නිසා ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන හය තමයි එහෙනම් උන්වහන්සේ ලෝක කියන වචනේ විතර පාවිච්චි කරේ. ලෝක සංඤී ලෝක මානී. ලෝකය කියන දැනීම ලෝකය කියන හැඟීම ලෝකය කියන මානී බව ඒ ඒ තුනම ඇති වෙන්නේ පින්වත්නි මේ ආයතන නිසා. ඒ නිසා උන්වහන්සේ ප්‍රකාශ කරන මේ ආයතන තමයි ලෝකේ කියලා කියන්නේ. එතකොට පේනවා මේ ලෝකේ ගමනින් පියවර තබන ලෝකේ කෙලවරක් දැනගන්නත් බැහැ ඥාතේයන් කිව්වේ දැනගන්නත් බෑ, දත්තේයන් කිව්වේ දැකගන්නත් බෑ, පත්තේයන් කියලා කිව්වේ පැමිණෙන්නත් බෑ. දැන් අර රෝහිතස්ස කියන දේව පුත්‍රයත් එක්තරා අවස්ථාවක මේ ලෝකේ ධාන බලෙන් කෙලවරක් වාගෙන මේ විශ්වයේ කෙලවරක් වාගෙන එහාට මෙහාට ඇවිදලා කෙලවරක් දකින්න බැරුව අන්තිම බුදුහාමුදුරුවෝ මේ විශ්වයේ කෙලවර එහෙම හොයන්න බැරි බව උන්වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ ලෝක කියන වචනේ ගත්තාම සාමාන්‍ය පුදුජනගේ හිතට නැගෙන්නේ මොකද්ද? එකවරම මේ බාහිර ලෝකය කියන එක. ඇත්තට මේ බාහිර ලෝකය කියන එක උනත් මේ විශ්වයේ පියවර කියලා මේ කෙලවරක් දකින්න බෑ. දැනගන්න හම්බ වෙන්නේ නැහැ. දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි ඒ එවැනි ලෝකයක් නොකියන බව හොඳටම තේරෙනවා මොකද්ද? නච්ච පනහං වික්ඛවේ අප්පස්සා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්ත කිරියන් වදාන කියන වාක්‍යය ගත්තා. මොකද්ද ඒකෙන් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ? මහණේ ලෝකෙ කෙලවරට යන්නේ නැතුව දුක අවසන් කරන්නත් පුළුවන් කමක් නැත. එතකොට පේනවා මේ විශ්වයේ කියන එක මේ පියවර කියලා ඇවිදලා කවදාහක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක යන්න බෑනේ. ඒ යන්න බැරි නම් යන්නම බෑ. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරන ලෝකේ කෙලවරට ඇවිත් දුක ඉවර කරන්න බෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝක කියන වචනේ පාවිච්චි කරලා මේ බාහිර විශ්වය සම්බන්ධ කරලා විශ්වය නෙවෙයි. මේ බාහිර පෘථිවිය නෙවෙයි. තාත්ති දෙකින් කියනවා. එහෙනම් ලෝකය කියලා මේ ආනන්ද උත්තමයන් වහන්සේ කියන එක තමයි කිව්වේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන පදනම් කරගත්ත ලෝක සංඤේ ලෝක මානේ ලෝක හැඟීමක් යම් කිසි ගන්නවනම් අන්න එතෙන්ට තමයි ලෝක කියලා කිව්වේ. එහෙනම් මේ ලෝකය කියන එක අර සංඥාවන්ගෙන් දැනීමෙන් ඇතිවෙච්ච දෙයක්. ඒක හිතේ පහළ වෙන දෙයක්. එතකොට පේනවා මේ ආයතන වල ගමනක් තියෙනවා. දැන් එහෙනම් අර බාහිර ලෝකයේ ගැන නෙවෙනම් මේ දේශනාවෙන් සඳහන් වෙන්නේ දැන් ආධ්‍යාත්මික ලෝකේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන වල ගමනකුත් තියෙනවා. එහෙනම් මේ විදිහෙන් සරලකොට මේ ආයතන වල ගමන ඒ ගමන කොච්චර ගියත් ලෝකේ කෙලවරට යන්න බෑ. හැබැයි ලෝකේ කෙලවරට නොගින් දුක අවසන් කරන්නත් බෑ. එහෙනම් කොච්චර දුරට ලෝකේ ගමන් කරත් ගමන් කරනවා කියලා කිව්වේ මේ ඇහැ මාර්ගෙන් කොච්චර රූප බල බලා රූප බල බලා ගියත් ඒ රූපය අඳුර ගන්න බෑ. කලින් ශබ්ද අසමින් ඒකේ කොච්චර දුරට ගියත් මේ ලෝකේ කෙලවරට යන්න බෑ. නහයේ කොච්චර ඝන සුවඳ විඳමින් ඒ පැත්තෙන් ගියත් ලෝකේ කෙලවරට යන්න බෑ. මේ හැම ඇසුරු කළ ස්පර්ශයේ ලැබුවින් කොච්චර ලෝකයේ කෙලවරට යන්න හදුවත් කෙලවරට යන්න බෑ. එතකොට මේ ආයතන හයෙම මේ ඉන්ද්‍රයන් පිනවීම තමයි ලෝකය කියලා කියන්නේ නේද? ලෝකේ වෙන්නේ එච්චරයි. ඒක කිරීමෙන් ඉන්ද්‍රිය පිනවීමෙන් එහෙම නැත්නම් අරමුණු සොයමින් අරමුණු සංගවමින් අරමුණු රස විඳින්මින් ඔච්චර කාලයක් මේ ලෝකේ ගියත් ලෝකේ කෙලවරක් දකින්න බෑ. හැබැයි ලෝකේ කෙලවරට නොගිහින් දුකේ අවසානෙකුත් බෑ. එහෙනම් කෙලවර දකින්නවා කියලා තින් සමාන් කරන්නේ මොකද්ද? මේ මෙතන සිද්ධ වෙන දේ පිළිබඳ නුවණින් දැනගන්න ඕන. ඒ නුවණින් දැනගත්තේ නැති වුණොත් නිමිති වශයෙන් ගන්නවා ව්‍යංජන වශයෙන් ගන්නවා. නිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ කෙනෙක් හැටියට දෙයක් හැටියට අරගෙන ඒව තුල ඇලීම් ගැටීම් මුලා වීම නැති කරගන්නවා. ව්‍යංජන වශයෙන් ගන්නවා ඒව කෙරේ ඇලීම් ගැටීම් නැති කරගන්නවා. එතකොට මේකේ අවසානයක් ලබන්න බෑ. එහෙනම් ලෝකය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ඇසුරු කරගත්ත දෙයක් නම් මේ ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයෙන් ඉන්න කෙනෙකුට තමයි ලෝකෙ කෙලවරට යන්න පුළුවන්. ඉන්ද්‍රිය පිනවීමෙන් එහෙනම් ඉන්ද්‍රිය පිනවීම තමයි ලෝකේ ගමනින් කෙලවරට යන්න බෑ කියලා කිව්වේ. ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයෙන් සිටීම තමයි ලෝකේ කෙලවරට නොගින් දුක අවසන් කරන්න බෑ කියලා කිව්වේ ලෝකේ කෙලවරක් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොටයි. නැත්තම් දකින්න බෑ. එතකොට මෙහෙම කියනකොට කෙනෙකුට ඇත්ත වශයෙන්ම මේක ඒ තරම් පැහැදිලිව තේරෙන්නේ නැහැ. එහෙම තේරෙනයි කියලා කියනවා කිව්වත් ඒක මහා විශ්මිත දෙයක්. මොකද එදා බුද්ධ කාලේ අර ස්වාමීන් වහන්සේලාට මේ බුදුහාමුදුරෝ දේශනා කරපු එක තේරුනේ නැත්නම් බුදුහාමුදුරන්ගේ අභිමුඛයේ ඉඳලා දැන් මේක කියනකොටම වහා වැටහි කියලා කියනවනේ ඒක ආශ්චර්යමත් සිද්ධියක්. ඉතින් අපි පුළුවන් තරම් ඒක කොහොමද අපිට තේරෙන්නේ තෝරගන්නේ කියන එක ටිකක් විස්තර ඇතුව අපිට තේරෙන විදිහට බැලීමෙන් කල්පනා කිරීමෙන් නුවණ මෙහෙයවීමෙන් තමයි පින්වත්නි යම්කිසි අදහසක් අපිට ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අර ආනන්ද උත්තමයන් වහන්සේ ප්‍රකාශ කර කාරණා ඔස්සේ අපිට බලන්න පුළුවන්. උන්වහන්සේ පෙන්නවා මේ ලෝකයේ යම් හැඟීමක් ඇති වෙනවද දැනීමක් ඇති වෙනවද මානී භාවයක් ඇති වෙනවද අන්න ඒක තමයි ලෝක කියලා කියන්නේ අපි එතනින් ගොඩක් ගන්න නැතුව දෙකක් විතර අරගෙන බලමු ලෝක සංඤී භව සංඤී කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ අපි හඳුනා ගන්න අපිට හඳුනා ගැනීම සඳහා අපි බෙදීමක් කරනවා. සංඥා උපාදානස්කන්ධ කියලා අපි ළඟ තියෙනවා. සංඥා කියලා කිව්වේ හඳුනා ගැනීම. මේ අය ගැහැණුය, මේ අය පිරිමිය, මේවා ගෙවල්ය, මේවා සතුන්ය, මේක රතු පාටය, මේක පොළ පාටය, මේ රාත්‍රී කාලය, මේ පොළොය, මේ ගස්ය, මේ වැල්ය, මේ ගෙඩිය ආදී වශයෙන් ඒ වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම තමයි සංඥා කියලා කියන්නේ. හැබැයි ඒ හඳුනා ගැනීම හැබැයික් නෙවෙයි. අර විවහාරයේ වශයෙන් මේ ලෝක ප්‍රඥප්තිය පවත්න්න ඕන නිසා හඳුනා ගැනීමක් විසක් ඒ හැබෑව නෙවෙයි. ඒක විවහාර මාත්‍රයක් විතරයි. ඒ නිසා කිවි බුදුහාමුදුරුවෝ අර සංඥා මරීචිකං කියලා. ඒක ඒක මිරිඟුවක්. අපේ වෙන් කර ගැනීම. හැබෑවක් හරිද බලනකොට ඒක මිනිගුවක්. නමුත් අර ලෝකයේ එහෙම නැත්නම් මේ ජීවිතය කියන එක පවත්වන්න ඕන නිසා ඒ විදිහ හඳුනා ගැනීමක්, ඒ විදිහ පැනවීමක්, පනවා ගැනීමක්, ඒ විදිහ ලෝක ප්‍රඥප්තියක් අපි තුල තියෙනවා. අන්නේ ප්‍රඥප්තිය තමයි අපි ලෝකය කියලා කියන්නේ. අන්න ලෝක සං ලෝකමානී. ලෝකමානී කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න විදිහේ මානෙ ඒ ලෝකයේ කියන මැනීම එන්නේ පළවෙනි පුණ්‍ය මම වෙමි කියන පළවෙනි පුණ්‍ය නැත්තම් අර ලෝකය මනින්න බෑ සියලුම මැනීම ඇති වෙන්නේ අර මූලික පුණ්‍ය නිසා අස්මි අන්න ඒක තමයි ලෝකමානී කියන්නේ. ඒක පහළ වෙනවා. අන්න ඒක පහළ වීමත් අර ලෝක සංඤ්ඤි අර අර විදිහට වෙන් කර හඳුනා ගැනීමත් කියන පදනම තමයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් ලෝක නිරෝධය කියලා කියන්නේ අර අර මානී බව සංඤී බව යම් අවස්ථාවක නැති කරගත්තොත් ඒක ලෝක නිරෝධය. ඒක හරි ගැඹුරුයි. එතනින් බලන්න. නමුත් මේ ඇත්තන්ට තේරෙන විදිහට අපි බැලුවොත් දැන් අපි ප්‍රකාශ කළා බාහිර වශයෙන් මේ පියවද රූපාරම්මන වෙත යන ගමන. කනේ ගමනක් තියෙනවා ශබ්දාරම්මන වෙත යන ගමන. ශරීරයේ ගමනක් තියෙනවා ස්පර්ශවල මේ ආයතනවල තියෙන අරමුණු වෙත යෑමේ ගමන. ඒ ගමනේදී සිද්ධ වෙන්නේ මොකද්ද? සමහර ඒවායි කෙරෙහි ඇලෙනවා. සමහර ඒවායි ගැටෙනවා. සමහර වෙන සත්‍යය තුළ. ඒ මූලික හේතු තුනට යටත් වෙන මේ ග්‍ර වෙනවා කර්ම ඇති වෙනවා. කර්ම කිව්වේ චේතන හිත චේතනා සහිත යම් ක්‍රියාවකට අපි හැමතිස්සෙම සම්බන්ධ කර්ම කර්ම නිමිති වලට අහු වෙනවා නිමිති කියලා කියන්නේ ගැහැණු වශයෙන් මිනිස්සු වශයෙන් ලස්සන වශයෙන් කැත වශයෙන් අපි ওই දානයක් දෙනවා නම් ඒ ඒ කර්මයේ නිමිත්ත දානය ඒ මල් පූජා කරනවා නම් ඒකේ නිමිත්ත මල් පූජා කිරීම. එතකොට ඒ වගේ නිමිති මල් ආදී වශයෙන් කර්ම කර්ම නිමිති ගති ගති කියලා කියන්නේ හිතේ පහළ වෙන ස්වභාවයක්. වෙන්න පුළුවන් දේව ගතියක් වෙන්න පුළුවන් බ්‍රහ්ම ගතියක් වෙන්න පුළුවන් නරක තිරසම් പ്രേත අසුර ගතියක් වෙන්න පුළුවන් කොමන හෝ ගතියකට අපේ හිතේ ගතියක් පහළ ඒ ගතිය උපාදාන පහකින් යුක්තයි රූප උපාදාන වේදනා උපාදාන සංඥා උපාදාන සංකාර උපාදාන විඥාන තමයි විඥානයේ එකයි වෙන්නේ මේ ශරීරේ එතකොට අපි උපදින ප්‍රේත ගතියට අපි මරණයට පස්සේ ප්‍රේතෙක් වෙනවා. මනුෂ්‍ය ගතිය යන විඥානය සමග අපි මනුෂ්‍යෙක් වෙනවා. එතකොට ඊ සත්‍ය මූලික වශයෙන් පහළ වෙන්නේ කොහේද අපේ චිත්ත සංතානය තුල පින්වත්. එතකොට ගතිය කියන එක ඊළඟ සනාදී පැවැත්වීම නොයෙකුත් යහපත් දේවල් අහන්න දකින්න තන්ට අර ගතිය හොඳ කරලා හොඳ චුතිපටිසන්ධියක් ලබා දෙන්න. නමුත් ඥානවන්ත බෞද්ධයෙකුගේ ජීවිතය ඒ අවසාන මොහොතේ ගතිය හොඳ කරන්න උත්සාහ කිරීමේ ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ. මුලපටන්ම තේරුමක් ඇතුව අවබෝධයක් ඇතුව ජීවිතේ පවත්වන්නට ඉගෙන ගැනීම තමයි බෞද්ධයාගේ ජීවිතය. මුලින්දලම ජීවිතේ හරියට සීල ප්‍රතිපදාවත් තුල සමාධි ප්‍රතිපදාවත් තුල ප්‍රඥා ප්‍රතිපදාවත් තුල හැඩ ගැහුණොත් පින්වත්නි අපි ඕනම අවස්ථාවක මරණයට සූදානම් වෙච්ච කෙනෙක් වාගේ බය වෙන්නට දෙයක් නැහැ දුර්ගතියකේ ඇත්ත උපදින්නේ නැහැ ඊළඟට දැන් පේනවා අර ගමනේ තුල ඇති වෙන කර්ම ඇති වෙන කර්ම නිමිති ඇති වෙනවා ගතියට. ඒක හැමතිස්සෙම සිද්ධ වෙන දෙයක්. තවත් මේ ඇත්තන්ට පැහැදිලි කරලා වෙන වෙන මාර්ගයෙන් ඒක ප්‍රකාශ කළොත් මේ ගමන නිසා මේ ගමන හොඳ ගමනක් නෙවෙයි කියලා කිව්වේ ඇයි මේ ගමන දුක් සාගත පෙරනිමිති සහිත ගමනක් පෙරනිමිති පෙරනිමිති කියන්නේ పూర్ව නිමිති ඉස්සරහට හම් වෙන්නේ හොඳ නැහැ දැන් අපි පියවර තබලා යම් කිසි වීතියක ගමන් කරනකොට හරි තමන්ගේ ගෙවත්තේ සැරිසරන කොට හරි අපිට හොඳ ඒවා පේන්න පුළුවන් නරක ඒවා පේන්න පුළුවන් එතරම්තර ප්‍රභේදයක් පේන හොඳ නරක අර ගමනේදී තරහකාරයෙක් හම්බුනොත් අපේ හිත මාක් වෙනවා අපේ හොඳ මිත්‍රයෙක් අපට උදව් කරන එක හිත සන්තෝෂ වෙනවා අප කැමැති මලක් පිපිලා තිබුණා ගෙවත් අපි සතුටු වෙනවා අපේ ගෙවත්තේ වටින දෙයක් විනාශ වෙනවා දැක්කොත් දුකටපත් වෙනවා එතකොට ඒක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ අර බාහිර ඇහි නෙවෙයි. ආධ්‍යාත්මික ජීවිතයේ සිත ඇතුලේ සිද්ධ වෙච්ච දේ සිතේ ක්‍රියාකාරීත්වය. අපි සිත දැක්කේ නෑ. නමුත් අපිට අපි හිතුව මේ බාහිර වශයෙන් සිද්ධ වෙන දෙයක් මේ ආධ්‍යාත්මික ගමනේදී මේ ආයතන 6 අරමුණු වෙත යන ගමන නෙමේ ගමන ආධ්‍යාත්මික ගමන මේ ආධ්‍යාත්මික ගමනේදී අර පෙර නිමිති පහළ වෙනවා මොනවද පෙර නිමිති අර මහලු බව, ලෙඩවීම, මරණය. දැන් මහලු බව කියලා මෙතින්දි ආධ්‍යාත්මික ජීවිතය අපි බලන්න මොනවද? මහලු බව. මහලු බව මහල් බවේ මූලික ලක්ෂණය තමයි Tamanta වාරු නැතුව තව කෙනෙකුගේ හරි එහෙම නැත්නම් යෂ්ටියක හැරමිටියක හරි ආධාරයක් ඇතුව ජීවිතේ ගත කරන කාලය මහලු බව මූලිකදී. ඒ කියන්නේ Tamanට තනියෙන් ජීවිතේ ගත කරන්න බෑ තව ආධාරයක් වුමනා කරන්න. ආධාර සහිතව ජීවිතය කරමාලු බව. නමුත් අපි පොදුවේ ගත්තාම ළමා වයස, තරුණ වයස, මහලු වයස කියලා ප්‍රභේදයක් නැතුව පොදුවේ ගත්තාම අපි පින්වත්නි ඇහෙන් බලනකොට කනෙන් අහනකොට අපි යමක ආධාරයක් ඇතුව තමයි අපි බලන්නේ. අපි ඒකට කියනවා දුස්තිය කියලා. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය. අපි හැමතිස්සෙම දුස්තියකට බහැලා තමයි බලන්නේ. හැරමිටියක් සහිතව තමයි අපි ගමන තියෙන්නේ. හැරමිටියක් නැතුව දිට්ඨින්ච අනුපගම්ම ගමනක් නැහැ. ඒ කියන්නේ දෘෂ්ටියෙන් අයින් වෙච්ච ගමනක් නෑ. හැමතිස්සෙම මේ සතුරය මේ මිතුරය කියලා එන්නේ ඒ දෘෂ්ටිය තියෙන නිසා. එතකොට සතුරා කියලා එනකොට ඒත් හිතට වෙහෙසයි මිතුරා කියලා එනකොටත් ඒත් හිතට සැපක් කියලා කිව්වට ඒකත් වේදනාකාරී එකක්. රූප දෙකක් හැටියට හිතේ පහළ වුණාට එකක් අර සුඛ වේදනාවක් ලබා දුන්නු රූපයක් වුණා අනෙක් රූපය දුක්ඛ වේදනාවක් ලබා දුන්නු රූපයක් වුණා. ඒ රූප දෙකම වේදනා සහිතයි. බුදුහාඳුරෝ පෙන්වන්නේ වේදනාවක් නැති තැන අවේදිත. අවේදිත නම් එහෙමනම් දුෂ්ටිය නිසා අපිට වේදනාවක් එනවා. එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මය දිට්ඨිංච අනුපගම්ම දුෂ්ටි වලින් අයින් වීම තමයි සපතක් හැටියට බුදුහාමුදුරෝ පෙන්වන්නේ. එහෙනම් එහෙ එහෙන් බැලීම කණෙන් ඇසීම කියන මේ එහෙකවත් දෘෂ්ටියක් වෙන්න බෑ. ඒ දෘෂ්ටිය හරියට මහල්ලෙක් වගේ. මහනුභව. එහෙනම් අපි මහනුභව ආධ්‍යාත්මික ඇසුරු කරනවා. බාහිර ජීවිතේ අපි තරුණයි කියලා කිව්වට යෞවනයේ අපි ජීවත් වෙනවා කියලා කිව්වට ආධ්‍යාත්මික ජීවිතේ අපි දෘෂ්ටියක් සහිතයි. එහෙනම් මහනුභාවක් තියෙනවා. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලායි දෘෂ්ටියක් නැතු උපේක්ඛා සහගතව උපේක්ෂා සාගත ගතියක් තමයි උන්වහන්සේලාට ඇති වෙන්නේ. ඒ උපේක්ෂාව කියන්නේ වේදනාවක් උපදවන්නේ නැති තැන. මේක දන්නවා එතකොට තියෙනවනේ සුඛ වේදනා කියන එකේ දුක්ඛ වේදනා කියන එකේ උපේක්ඛා වේදනා කියලා වේදනා තුනක් තියෙනවා ඒ සුඛ වේදනා කියන එකේ රාගයේ අනුශේකට පවතිනවා දුක්ඛ වේදනා කියන එකේ පටිඝය අනුසය කොට පවතින. උපේක්ඛා කියන එකේ අවිජ්ජාව අනුසය කොට පවතිනවා කියලා අනුසය ධර්ම තුනක් මූලික වශයෙන් පෙන්නනවා. නමුත් අර බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ගැන කියනකොට උන්වහන්සේලාට තියෙන උපේක්ඛා කියන වචනේ පාවිච්චි කරනවා. ඒ උපේක්ඛා කියන එක අර තුනට අයිති කතාවක් නෙවෙයි. අර සුඛ වශයෙන් වෙන දුක්ඛ වශයෙන් වෙන උපේක්ඛා කියන ඒ තුනට සම්බන්ධ නැහැ. එතන උපේක්ඛා කියලා කිව්වේ කිසිම අවාසනාවන්ත ධර්මයක් අනුසය කොට පවත්වන්නේ නැති සැනසිරිදායක තැනක් තමයි එතන උපේක්ෂා කියලා කියන්නේ. ඉතින් ඒක හුඟක් විස්තර කරන්න ඕන දේවල්. නමුත් අපිට වෙලා නැහැනේ. එතකොට ඊළඟට තියෙනවා අපේ ගමන තුල ලෙඩෙක් ලෙඩෙක් කියලා කිව්වේ මේ ආයතන හයම පින්වත් හැමතිස්සෙම කෙලස් දැක් කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකය ගැන බලනකොට කෙලස් වලින් ආතුර වෙච්ච පිරිසක් ඇතුළත දේශනා කරා. කෙලස් තියනවා නම් එයා ආතුරෙක් හැටියට ලෙඩෙක් හැටියට පෙන්වනවා. ආතුරේසු අනාතුරා මේ ලෙඩුන් අතර ලෙඩ නොවින පුළුවන් නම් ඒක තමයි ඊටාම ශ්‍රේෂ්ඨ එක හැටියට පෙන්වන්නේ බුදුහා. ඒ නිසා යම් කිසි අරමුණක් වෙත මේ ඇහැ ගමන් කරනකොට ලෝභයක් හටගත්තොත් අපි ලෙඩ වෙනවා. අන්න ලෙඩා. ඇසුරු කරන්නේ. දේශයක් හටගත්තොත් ලෙඩ ලෙඩක් උන ලෙඩා උපදිනවා. මෝහයක් ඇති වුණොත් ලෙඩා ඇති වෙනවා. තණ්හාවක් ඇති වුණොත් ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් මානයක් ඇති වුණොත් උහුකමක් ඇති වුණොත් මේ ඉන්ද්‍රයන්ගේ ගමන නිසා ඒ හැම අවස්ථාවකදීම අර ලෙඩා ඇසුරු කරනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා ආතුරේසු ආතුරේ ඇසුරු කරනවා. එතකොට අපි ළඟ දෘෂ්ටිය නිසා මහනුභාවකුත් කෙලෙස් ඇසුර නිසා ආතුර බවකුත් ලෙඩෙකුත් අපි ළඟ ඉන්න බව අමතක කරන්න තිබ මේ මේක මේ ගමන එන හොඳ ගමනක් මේ පෙර නිමිති සහිත ගමන. ඊළඟට මරණය. ඒකත් පෙර නිමිත්ත. මරණය කියන එක දැන් අපි විවහාර කරන සම්මුති මරණය කියලා එකක්. ඒක කවුරුත් දන්න එකක් ප්‍රකට මරණයක්. අප්‍රකට මරණයක් තියෙනවා මේ ශනිකව හැම මොහොතකම මේ දේවල් කියන ඒවා පුජ්‍යලයෝ කියන ඒවා මේ හැම දෙයක්ම හැදිලා තියෙන මේ ධර්ම කියන ඒවා ධර්ම කියන ඒවා එන්නේ ඒ හැම පුජ්‍යලයෝ තුල පවත්නා වූ දේවල් හරි ද්‍රව්‍ය දේවල් වල තියෙන දේවල් හරි මේ හැම දෙයක්ම හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව. ඒක අපි කරන දෙයක් නෙවෙයි. ඒ බුදුහාඳුරෝ කරන දේකුත් නෙවෙයි. විශ්වයේ වෙනත් ඊශ්වරයෙක් කරන දේකුත් නෙවෙයි. ඒක තමයි ලෝකේ යථාර්ථය. යං කිංචි සමුදය ධම්මං සම්බන්තන් නේ හැමදාම ඇති වෙනෝ නැති වෙනෝ. ඒ ඇති වෙනෝ නැති වෙනෝ කියන එක තමයි ලෝක යථාර්ථය. ලෝකේ ඇත්ත. ඒ ඇත්ත අපේ මේ කියලා ඒවා උපාදාන කරගන්න. ඒවා අල්ලගන්න. ඒවා අල්ල ගැනීම නිසා බුදුහාඳුරෝ පෙන්නනවා අර උපාදාන නැමැති මරණයෙන් මලමිණියෙන් හැමතිස්සෙම ගැට ගහලා තියෙනවා. එහෙනම් අපි හැමතිස්සෙම මලමිණියකට ගැට ගහලා තියෙනවා. ලෝකේ යථාර්ථය අපි දන්නේ නැති නිසා මේ හැම දෙයකටම අයිතිවාසිකමක් කියනවා. මේගේ මගේ මේ ජීවිතේ මගේ මේ ළමයි මගේ ආදී වශයෙන් ඒව නැවත විනාශ වෙලා විනාශ වෙලා නවත්තන්න පුළුවන් කමක්. එතකොට පේනවා අර දුෂ්ටයත් ලෙඩ වීම නිසා ලෙඩ ලෙඩ නිසා එතන මහලු බවත් ලෙඩ වීමත් ඊළඟට මරණයත් කියන මේ තුනම පෙරනිමිති හැටියට එනවා. මේක හරියට තේරුම් ගත්තොත් අර ශ්‍රමණ රූපේ එහෙම නැත්නම් නිරෝධ හිත කියලා කිව්වේ කිසිවක් උපාදානය කරගන්න. විරාගී දර්ශනය කියලා කිව්වේ නිරෝධ හිතක් උපදවා ගන්න එක. ඒක ගැඹුරු පැත්තක්. අන්න එතෙන් තාම පින්වත්නි අපිට මේ සියල්ලංගෙම නිදහස් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ බුදුහාමුදුරුව දේශනා කළ මේ සූත්‍රය මේ ඇත්තට පැහැදිලි වෙන්න ඕන බාහිර පියවර තබල යන ගමනක් ගැන නෙවෙයි මේ කිව්වේ. එහෙම කිහිල්ලක් මේ ලෝකේ කෙලවර දකින්න බෑ. ආධ්‍යාත්මිකව මේ ආයතන අය අරමුණු වෙත යන ගමනක් ගැන තමයි බුදුහාමුදුරුවෝ ඒ ගමන ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි. කොච්චර දුරට ගමන් කළත් මේ ගමන අවසානයක් දකින්නට බෑ. ඒකේ අවසානයක් දකින්නට ඕන නම් මේ ඉන්ද්‍රිය පහ පිළිබඳ අපිට අවබෝධයක් ඇති කරගන්න. ඒ නිසා මේට වඩා මේ ධර්ම දේශනාව පවත්වන්න සූදානම් වෙන්නේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ උසුරන මියගිය අත්තා ආච්චි අම්මාට පින්පිනිසක් දැනට වයෝවෘද්ධව සිටින අත්තම්මා උපවති කුමාරිහාම් බෝගොඩ මහත්මිය නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහා නායකත්වයේ දරන්නේ මහනුවර හිරැස්සගල එළගොල්ල වත්තේ 285න් විශ්ෙහි පදිංචි අප්‍රේල් මාස 9 වෙනි දිනට 18 වන මියට පාතබන ශාලිකා සෙනෙරත්න මිනිපිරිය විසිනි. ඒ වගේම මෙයට වසර 59කට පෙර අභාප්‍රාප්ත ආදරණීය මෑණියන් වූ DH ඩිංගිරි මණිකා මෑණියන් වහන්සේට වසර 22කට පෙර අභාප්‍රාප්ත ආර්ය මුදියන්සේ පියාණන්ටත් වසර 27 කට පෙර අභාව પ્રાપ્ત ආර්යම් ධර්මපාල ජයසේකර මහතා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ මහව කුඹුක්කව අංක 147 හි පදිංචි ආර්යම් ජයසේකර මහත්මයා ඇතුළු දූදරු පිරිස. ඒ වගේම මේ ධර්ම දේශනා තවත් දායක පිරිසක් සම්බන්ධ වෙනවා කුරුණෑගල බලගල්ල ගුරුවැව අංක 125 පදිංචි 2006 මාර්තු 2 වෙනි දින ක්‍රියාන්විතයේදී අභා ප්‍රාප්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ එච්.එන්. නිශාන්ත ප්‍රේමසිරි මහතා සිහිපත් කරන්නටත් පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම ජී.ඒ. සේන ආර්යදාස පියාණන් වහන්සේටත් දේබිනෝනා වීරසිංහ ආච්චි අම්මා සහ එච්.එන්. සන්නයිදේ මාමා අනුස්මරණය කොට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරන්නේ හේනේ ගම විලි මුල ජී.ඒ.එස්. විජයන්ති මහත්මිය ඒ.බී.ඒ. එල්.පී.ට. මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි. ඒ වගේම මීට වසර 21කට පෙර දික්වැල්ල පොල්ගහ මුල්ල කේසවෙනේ පදිංචිව සිටන සීගිය එම්.කේ.ඩී.ඩී. ජයසේකර විදාන විදානේ පියාණන්ට එම නිවසේ පදිංචිව සිට මීට මාස 9කට පෙර නැසී ගිය රත්නාවති කස්තුරි ආරච්චි මෑණියන් වහන්සේටත් අඟුරන් කෙත මල් උල්ල කහට පිටියේ පදිංචි සිට මීට වසර 19කට පෙර නැසී ගිය විශ්‍රාමලත් විදුවල්පති ලොකු බණ්ඩා ජයසේකර පියාණන්ටත් මීට වසර 12කට පෙර නැසී ගිය ගාල්ල බට දුවේ වයලත් වෙලවිට මෑණියන් ඇතුළු පවුලේ නැසී ගිය සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ සුමිත්‍රා ජයසේකර මහත්මිය, ඉන්ද්‍රාණි ජයසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි. ඒ වගේම පියසේන පෙරේරා මහත්මයා සහ එම මහත්මියගේ දෙමව්පියන්ට සහ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් එම දෙපළ දෙපළටත් දූ දරුවන් ඇතුළු පවුලේ සැමට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් මේට අවුරුදු 26කට පෙර අභාප්‍රාප්ත වූ එල්පිටි කුරුදුගහ ඇතැම් මේ පදිංචි සිට ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික දොන් සිරිල්ද වාස් ගුණසේකර පියානන්ද සහ අවුරුදු 9කට පෙර අභාප්‍රාප්ත වූ ප්‍රේමාද වාස් ගුණසේකර මෑණියන්ද සහ අවුරුදු 3කට පෙර අභාප්‍රාප්ත වූ මදුක සුදාර වාස් ගුණසේකර පුතුණවන්ට සහ අවුරුදු 10කට පෙර අභාප්‍රාප්ත වූ දේවුන්දර කල්පාවිල පදිංචි සිටි විශ්‍රාමලත් විදුහල්පති චාල්ස් හෙන්දා විචාරණ පියාණන්ට සහ එම පවුල්වල නමින් නියගිය සියලු ඥාතීන්ට පින් පැමිණීම පිණිස පින්කමට දායකත්වයේ උසුලන්නේ එම පවුල්වල සියලුම ඥාතීන් විසින් මේ සෑම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාටම සියලු ලෝක සත්‍යයට උතුම් නිවන් සම්පත්තිය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. සිතාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සෑම සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමන රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ